විහාරස්ථානයේ වැඩ වාසය කරන අස්මදාචාර්යෝත්තම ගෞරවනීය නායක මාහිම්පාණන් වහන්සේ ඒ වගේම අද මෙම වැඩසටහන සඳහා වැඩම කරන්නට යෙදුන අපේ ගෞරවනීය අවසරයි උඩේීරියගම ධම්මජීව ස්වාමින් වහන්සේ ඒ වගේම අපේ විහාරස්ථානයේ වැඩ වාසය කරන අනිකුත් සබ්‍රක්‍මචාරින් වහන්සේලා කින් අවසරයි මුලින්ම මතක් කරන්න ඕනේ මේ <laughs> අපේ පොඩි හාමුදුරුවරුන්ට මේ භාවනාව සම්බන්ධයෙන් ප්‍රශ්න ඉදිරිපත් කරන්න කියලා කිව්වහම අපිට මතකයි මේ මහත්මයා මුලින් අර කොළ වර්ගයක් සම්පූර්ණ කරන්න ගෙනලා දුන්නා. ඉතින් ඒ වගේ අපේ පොඩි හාමුදුරු නොඑක් විදිහට ප්‍රශ්න ඉදිරිපත් කරලා තිබුණා තමන්ට තියෙන ගැටලු ඉදිරිපත් කරලා තිබුණා ඉතින් අදත් අපේ නායක හාමුදුරුව මේ වැඩසටහන තියෙනවා කියලා සිහිපත් කරාට පස්සේ මම ඒ සඳහා ඉදිරිපත් වෙලා අපේ පොඩි හාමුදුරුවරුන් එක තැනකට කැඳවලා මා විසින්ම කොළ කිහිපයක් දුන්නා එක එක්කනාට ප්‍රශ්න තියෙනවා නම් ඔබ වහන්සේලාට දැන් එතන ගිහිලා කතා කරන්නනේ අමාරු පිරිසක් ඉදිරියේ. නිසා ප්‍රශ්න තියෙනවා නම් ලියලා ඉදිරිපත් කරන්න කියලා. ඉතින් ඒ වෙලාවේ අපේ පොඩි හාමුදුරුවරු කීප නමක් සමහර වෙලාවට එකම ප්‍රශ්නය නොඑක ආකාරයට ඉදිරිපත් කරලා තියෙනවා. හාමුදුරනේ අහලා තියෙනවා භාවනාව තුළින් වැඩියෙන්ම ආනිසංස ලැබෙන භාවනාව කුමක්ද කියලා. වයස අවුරුදු 10ක පොඩි හාමුදුර කෙනෙක් අහලා තියෙනවා. ඇත්තටම අපේ විසුද්ධි මාර්ගය වගේ තේරවාදයට අදාළ ප්‍රධානම රාමෝ ගත්තොත් සම 40 කර්මස්ථාන කියලා කර්මස්ථාන 40ක් අපේ පොතේ සඳහන් වෙලා තියෙනවා ච අනුස්සති දසාසුබ ඒ වගේම දස කසින ඔක්කොම 40ක් තියෙනවා ඒකෙන් අපි ඇත්තට කොහෙන්ද පටන් අරගන්නේ නැත්නම් වඩාත්ම ප්‍රතිඵලදායක ප්‍රතිඵලාත්ම ආනිසංස ලැබෙන දේ මොකක්ද කියන එක ඒක කියන්න අමාරුයි. ඒක නිසා අපිට කරන්න තියෙන්නේ Taman ඉන්න පරිසරේ මොකකින් හරි පටන් අරගෙන ඉදිරියට කරගෙන යන එකයි. ඉතින් මේ ප්‍රශ්නේ මට ආවේ නැහැ. මොකද මට භාවනා ඒ විසුද්ධි මාර්ගය පිළිබඳ දැනීමක්වත් ඒ පිරිවෙන් ගත පසුබිමක්වත් මට තිබුණේ නැහැ. මට ධම්මික අහම්දුරෝ කියලා දුන්නේ සියලු භාවනාව වලට පදනම සකස් කරලා දෙන්නේ සතිය කියලා. එච්ච අනුසති භාවනාවල තියෙන කායගත සති, ආනාපාන සති, බුද්ධ අනුසති, කායගත සති, මරණ සති ඔක්කොටම පදනම් වෙලා තියෙන්නේ සතිය. ඒක නිසා මම හිතාගත්තා මේ භාවනා වශයෙන් අතුපතර විහිදී යෑමට ඉස්සර වෙලා සතිය කියන්නේ මොකද්ද කියලා තේරුම් අරගත්තොත් ඒ ඒකට කියන සති මාත්‍රාව කියලා. ඒ කියන්නේ හුදු සතිය. මොනම විදිහකට බෙදිලා නැහැ. බුද්ධානුස්සතියේද, දේවතානුස්සතියේද, චාගානුස්සතියේද, ආනාපාන සතියේද, කායගත සතියේද කියලා මොකුත් නැහැ. හුදු සතියේ. අනේ ඒක අරගත්තට පස්සේ ඒක ඕනම කෙනෙකුගේ ඕනම ප්‍රශ්නකට උත්තරයක් පාඩපත් වෙනවා. ඒ නිසා සියල්ලටම ප්‍රශ්න රාශියක් තිබුණාට ඒක උත්තරයි තියෙන්නේ. ඒ ඒ උත්තරේ තමයි මේ සියල්ලට මුල් වෙන සත්‍ය වැඩිම. එතකොට ඒ සත්‍ය සමත පැත්තට යන සතියක්ද විපස්සනා පැත්තට යන සතියක්ද කායගත සතියේද දේව බුද්ධානුස්සතියද ධර්මානුස්සතියද සංඝානුස්සතියද චාගානුස්සතිය මොකක්වත් තාම විහිදිලා නැහැ හරියට මේ එක එක ඇඟිල්ලෙන් අල්ලන වෙනුවට මෙතන හරියට මේ වල්ලු කරෙන් ඇල්ලුවා වගේ මැණික් කටුවෙන් ඇල්ලුවා ඒකට ඇඟිලි පහම ආවා ඒ නිසා අපිට මේ එක එකක් අල්ලලා තේරුම් කරගන්න අමාරුයි ඉතින් ඒක නිසා අපි සතියෙන් පටන් අරගත්තාම මම හිතනවා මේකට ගොඩාක් හොඳයි කියලා. නමුත් බෞද්ධයා සතිය භාවනාවක් විදිහට පිළිගන්න ලෑස්ති නැහැ. අපේ යුගයේ තියෙන අභියෝගය එච්චරයි. භාවනාවක් කියපු ගමන් බෑ කියලා පැත්තකට යනවා. බය වෙනවා. ඒකට සුදු අඳින්න ඕනේ මේ තීල් ගන්න ඕනේ බොමලුවකට යන්න ඕනේ ඔක්කොම ප්‍රශ්න තියෙනවා. නිසා කොයි වෙලාවක හරි පොඩි ආම්දුරෝ නෙවෙයි අපේ වැඩිමහල් භාවනා කරන කෙනෙකුට හරි කිව්වොත් එහෙම භාවනා පැත්තක තියලා සතිය ගන්නයි කියලා මහ විශාල ප්‍රශ්නයක් නැහැ. ඒක නිසා මම හදාගත්තා සරල සමීකරණයක් බුද්ධ ආගම කියන්නේ භාවනා භාවනා කරති බුද්ධ ආගම නම් හිස තුම් මල කඳක් කියන. භාවනා කියන්නේ විශ්වාසනාව විපස්සනා නැත්තම් භාවනා නැති වැඩක් නෑ. විපස්සනා සමාන සත්‍ය. බුද්ධ ආගමේ නම් භාවනා තියෙනවනේ භාවනා නම් විපස්සනා තියෙනවනේ විපස්සනා කියන්නේ සතිය. ඉතින් ඕක කියපු ගමන් මම පර්ත් වල ගිහලා කියපු ගමන් ඔක්කොම ගැවිසිලා කිව්වා එහෙම පුළුවන් ද මුළු බුද්ධ ආගම එක වචෙන්ට අඩු කරන්න සතියට අප්‍රමාදයට කියලා. ඉතින් සෑහෙන මේ වාද කරන්න සිද්ධ වුණා. පුත්‍රජානන්සේ දේශනා කරපු සියල්ලම මේ සතිය කියන එක වචනෙට පිටු කරන්න පුළුවන් ද කියලා. එහෙමනම් ඇයි අපි මේ පිරිවෙන් අධ්‍යාපනය කරලා ධර්මාචාර්ය වෙලා ඉහළ උභාගවට අපි මෙච්චර පැය ගණන් ගන්න ඇයි? ඇයි මේ සතිය තුල ඔක්කොම ගැබ්බෙලා තියෙනවනම් කියලා. ඉතින් බුද්ධ ආගමේ වුණත් අපේ තියෙනවා ග්‍රන්ථ ධූරේ විපස්සනා ධූරේ කියලා භාවනා කරන පැත්තක් සහ පොත් කියවන පැත්තක්. පොත් කියවන්න ගියාට පස්සේ ඒක ධර්ම විනය වශයෙන් දෙකට බෙදෙනවා. භාෂා ශාස්ත්‍ර වශයෙන් බෙදෙනවා. නමුත් ප්‍රායෝගික පැත්තෙන් ගත්තොත් අපිට හොඳ දවසක් හොඳ සාකච්ඡාවක් ඇති කරන්න පුළුවන්. සියලු බුද්ධ වචනේ මුළු ත්‍රිපිටකයේම ඒ අප්‍රමාදී කියන වචෙන්ද සතිය කියන වචෙන්ද ගන්න පුළුවන්ද කියලා. මම අද උදේ 100ක් ගුරුවරු ආපෙලායි මම විනාඩි පැයක් කතා කරලා ඉඳලා ආවේ. එතෙන්දි කතා කරලා කිව්වයි ගුරුවරු ඔක්කොම බුද්ධ ආගමේ නෙවෙයි. සමහර අය Hindu, සමහර අය Muslim. ඒ සමන් බෞද්ධ කතාවක් කරේ නැහැ. මං කියලා දුන්නේ නොකිය බුදුරජාණන්සේ කියපු සේරම මේ අප්‍රමාද කියන වචනේ තුල තියෙනවා අප්‍රමාදින බික්වේ සම්පාදේත අප්‍රමාද කියන්නේ සතිය ඒකට සතිය හරහා ඉදිරියට තියෙන 40ක් වූ කර්මස්ථාන ඕන එකක් තෝරගන්න පුළුවන්. ඒ නිසා වඩාත්ම ආනිසංස ජනකදී එක චිත්තක්ෂණයක් සතියෙන් ඉදීම එහෙම නැත්නම් උපන්දාසිත කරපු පවු නැත වරක් වැන්දොත් කැලණියේ කියලා අපේ කවියක් කියනවා මම කියනවා උපන්දාසිත කරපු පවු නැත සතිය පිහිටපු මේ ක්ෂණයේ කියලා. මුළු සංසාරේ පුරාවට ගినాපු මෝහ පටල එක චිත්තක්ෂණයකින් කපනවා. ඉතින් ඒ නිසා මම කියන එක ලුංගක් පානිසංසජනක දෙයක්. ඒක භාවනාවකුත් කැමැති නම් භාවනා කියන්නේ සතිය කියන එක අල්ලගන්න. ඒක නිසා සතිපට්ඨානේ අපේ භාවනාවල මුදුන් පෙත්ත බාටපත් වෙලා තියෙනවා. සතිපට්ඨාන කියනට බරපතලයි. සතිය කියන එකට දැම්මට පස්සේ ඒක හුදු සතිය නැත්නම් සති මාත්‍රාව කියන එක දැම්මට පස්සේ manussකම විතරයි තියෙන්නේ. සති මාත්‍රාව හිටින්න ඉරියව්වක් නැහැ. ආගමක් නැහැ. වෙලාවක් නැහැ. අවල් වැඩි කියලා සීමාවක් නැහැ. ਸਰවචනාංශෙම අපිට ගතේ තිතේ නිසින්නේ සුත්තේ జాగර්තේ තුන්නී භාවේ අසිතේ පීතේ කායිතේ වශයෙන් හැම ඉරියව්වක්ම පෙන්ලා දීලා තියෙනවා. හැම වෙලාවෙම සත්‍ය පීඨවන්න කියලා ඒක නිසා අපි වචනය ප්‍රශ්නය වෙනස් කරමු. මේ භාවනා කියන වචනේ වෙනුවට සත්‍ය කියන වචනේ දාන්න සත්‍ය කියන වචනේ දාලා අහන්න ප්‍රශ්න නැවතත් උත්තරේ ඒකෙම ඇතුළෙම තියෙනවා. අවසරයි අපි හඳුන්නේ සතිමත් වීම තුළින් කර්ම කර්මඵලය වෙනස් කළ හැකිද? මුලින් අමාරුයි. මුලින් සතිමත් වීමට කර්මඵලය බලපානවා. පස්සේ කර්මඵලය හරහා සත්‍ය වෙනස් මේ මේ සත්‍ය හරහා කර්මඵලය වෙනස් කරන්න පුළුවන්. අපි හිතමු කවුරු හරි මෙතනදී ස්වභාවයේ සත්‍ය කියන එක අඳුරනවායි කියලා. සත්‍ය කියන්නේ මම දැන් මෙතන ඉන්නවා කියන එක. නැත්නම් එළඹ සිටි මොහොත. එහෙම නැත්නම් කරන දේ දැන දැන දැක දැක කිරීම. ඉතින් යම් වෙලාවක අපි හිතමු සක්මන් කර කර ඉන්නකොට සක්මන යහ කෙලවරේදී අපි මලක් දැකලා සතෙක් දැකලා සමනෙක්ට හිත කැඩුණයි කියලා. පයේ නෙවෙයි හිත තියෙන. ඒකට හිත කැඩලා. එතකොට අපි කැඩිච්ච හිත අනුව දැකපු රූපය අනුව යනකොට දිගටම අකුසල් සිද්ධ වෙනවා. ඒක බුදුරජාණන්සේ සඳහන් කළ තියෙනවා චක්කුණා රූපං දිස්වා න නිමිත්තක් ගායෝති නානු ව්‍යංජනක් ගායෝති යත්වාදිකරණ මේතං අසංගතං විහරන්තං uppajjati papaka akusala dhamma tatta sangraya apajjati rakkati චක්කුන්ද්‍රය යම් කිසි කෙනෙක් ඇහෙන් රූපයක් දැකලා ඒකේ ව්‍යංජන අනු ව්‍යංජන ගන්න ගියොත් අංග ප්‍රත්‍යංග අස්තර විස්තර බලන්න ගියොත් නූපන්න අකුසල් රාශිය හට ගන්නවා. අන්නේ හට ගන්න තියෙන අකුසල් රාශිය ඇති නොවීම සඳහා මම සතිය වඩන කෙනෙක් කියලා නැවත පයේ හිත පිහිටෙව්වොත් ඒ අහේ හිත පිහිටවපු පමණින් උපදින්ට තියෙන කෙලෙස් රාශියක් නොයිපද වීමේ සංවරකමක් ඇති වෙනවා. ඒ චින්ත අපි සතියේ ඉන්නේ මගේ හිත පිට ගියා කියලා දැනගෙන නැවත තමන් පයට නැත්තම් සතියට හිත ගත්තොත් ඒක කියන්නේ බුරුම භාෂාවෙන් බුරුම ස්වාමීන් වහන්සේලා මුලිමුත් තිබුණේ සතිය අන්තිමට තියෙන සතිය නම් අතරමැද වෙච්ච කුසල් අකුසල් සේරම අහෝසි මේක අත්හදා බලන්න පුළුවන්. ඒ අත්හදා බලනකොට තමයි තේරෙන පටන් අර ගන්නවා. සතිය තියෙන කෙනාට කෙරෙන කුසල් රාත්තල් ගන්න කියන්න පුළුවන්. මෙච්චරක් වෙනවයි කියලා. මෙච්චරක් වැඩෙනවා. මෙච්චරක් අඩු වෙනවයි කියලා මේ හරහා ඉස්සරහට හොඳට සත්‍ය වැඩෙන. ඒකට සාමාන්‍ය සත්‍ය කියන්නේ ඒකට කියන්නේ වේපුල්ල සත්‍ය කියලා. ඒකට කියන්නේ සුපතිට්ඨිත සතිය. එතකොට දැනගන්න පුළුවන් සත්‍ය පුරුදු කරපු නැති කෙනෙකුට නම් අර කුසල් අකුසල් ඉතුරු වෙනවා. සත්‍ය පුරුදු කරපේකනට නැවත මූල කර්මත්තාන්ට සත්‍ය පිහිටවීම හරහා අර වෙන්න තිබිච්ච බාගට සිද්ධ වෙච්ච අකුසල් සියල්ලම අහෝසි කරන්න පුළුවන් ශක්තියක් තියෙනවා. බුදුචාන් වහන්සේ අහනවා සියලු අකුසල් ඒ විදිහටම පරිසම් දෙනවා නම් කොහොමද නිවන් දකින්නේ කියලා. මොකටද බුදු කෙනෙක් ඉපදිලා ඉන්නේ? බුදු කෙනෙක් උපදින්නේ අකුසල් ඇති වෙච්චේවත් මකන්න පුළුවන්. ඇති වෙන්න තියෙනවත් මකන්න පුළුවන්. ඉස්සල්ලාම කරන්නේ ඇති වෙන්න තියෙනවා මකන එක. ඊට පස්සේ තමයි දැනටත් චිත්තසංතානගතව තියෙන අනුසය කෙලෙස් පරිඋත් ทาน කෙලෙස් පවා මකන්න පුළුවන්. ඒක ටිකක් උසස් පෙළ පාඩමක් කියලා කියලා දෙන්න පුළුවන්. ඒ නිසා සතිය මුලදී කර්ම ශක්තියෙන් බලපාන. ඔක්කොටම මෙච්චර බුදු කෙනෙක් පහළනවා සතියක් තියෙනවා කියලා ඔක්කොටම එන්න හිතෙන්නේ නැහැ. ඒ එන්න හිතෙන්නත් කර්මයක් ඕනේ. පෙර කළ කර්මයක් ඕනේ. ඒක හරි පැත්තට දාලා කල්ටි වඩා ගත්තට පස්සේ අප කරා එන කර්ම ශක්තිය අකුසල් පැන්සලෙන් ලියලා ඉරේසර් කෑල්ලෙන් මකන්න වගේ. කළු ලෑල්ලෙන් චෝක් වලින් ලියලා ඩස්ට් එකෙන් ලිය මකන්න පුළුවන් වගේ කරන්න පුළුවන් වෙච්ච නිසා තමයි අඟුලිමාලලා පටාචාරාලා එහෙම නැත්නම් ගණිකාවන් මේ වෙනස්කම් මේ සුවිශේෂ දක්ෂකම් පෙන්නුවේ අපිටත් වැඩිය අකුසල් කරපු ඇත්තෝ මේ සතියේ බලමහිමේ නිසා ඒ නිසා තියෙනවා හිමවන්ත සූත්‍රය කියලා එකක්. ඒකෙදි ਸਰවචන්සේ සඳහන් කරලා තියෙනවා හරියට ඒක හදාගත්ත හිත හිමවන්ත පර්වතේ උනත් දෙකට බලන්න පුළුවන් කියලා මේ තුච්ච අවිද්‍යාව ගැන කුමන කතාවද කියලා කියනවා. අපිට මේ වද දෙන අවිද්‍යාව ගැන කුමන කතාවද? හදාගත්තොත් හිත හිමාල පර්වතයත් බිඳින්න පුළුවන්. හිමවන්ත සූත්‍රයේ සඳහන් වෙලා තියෙන ඒ නිසා ටිකක් කල් මේක කරලා යනකොට Tamanටම මේක අත්දැක ගන්න පුළුවන් වෙනවා. නිසා මුලදී බෑ. නිසා සතිය බෑ. සති බෑ. සති මාත්‍රාවෙන් බෑ. සතිය ගැම්ම ගන්න ඕනේ. සතිය වේපුල්ල වෙන්න ඕනේ. සුපතිට්ඨිත වෙන්න ඕනේ. එතකොට කරන්න පුළුවන් කියලා අපි බාරගම මේ වෙලාවට. ඊළඟට අපේ හාමුදුරුවෝ අහලා තියෙන ප්‍රශ්න වලින් ගොඩක් කියවෙන්නේ භාවනාව සඳහා හිතේ කැමැත්තක් ඇති නොවීමත් ඒ සඳහා මේ භාවනාව තුළ යම් යම් අවස්ථාවලදී යෙදලා සිටින විටදී ශරීරයට නොඑක් වේදනාවන් පැමිණීම ඒ වගේම සිතට නොඑක් සිතුවිලි පැමිණීම පිළිබඳව තමයි අපේ හාමුදුරුවෝ ප්‍රශ්න ඉදිරිපත් කරලා තියෙන්නේ. මේ සෑම ප්‍රශ්නකින්ම වගේ පැහැදිලි වෙන්නේ පිළිබඳව. මේ පිළිබඳව එක ප්‍රශ්නයක් කියවන්න සංසය ඒකට හරි ලේසි උත්තරේ. ඒ ප්‍රශ්නයක් විශේෂණය කරපු ගමන් උත්තරේ හරි ලේසි ගන්න. භාවනා කරන විට සිත එක්තෙන් කිරීමට උත්සාහ ගත්තත් ඒ අවස්ථාවේදී තිදිමත ගතිය සහ ශරීරයේ වේදනාවන් නොඑක් අවස්ථාවලදී පැමිණේ. ඕක විශේෂයෙන්ම නිදිමත කියන එක අපි తాවකාලිකව පැත්තක තිබ්බොත් ශරීරයට හිත ආවොත් වේදනාවල් දැනෙනවා. ශරීරයෙන් හිත පිටන වේදනාව දැනෙන්නේ. නිසා කොයි වෙලාවකරි සතිය පිහිටවපු ගමන් ශරීරෙට හිත ආපු ගමන් ශරීරයේ තියෙන වෙනදා නොදැනිච්ච වේදනා දැනෙන්න පටන් ගන්නවා. උදාහරණයක් වශයෙන් ගත්තොත් රබාන පිටිය කෙල්ලලා කියන්නේ සාමාන්‍ය කාලේ. අවුරුදු කාලේ අරගෙන රත් කරනවා. රත් කරුවාට පස්සේ සබානේ සද්දේ එනවා. රබාන හොඳට ඇදිලා සද්දේ එනවා. ඊට පස්සේ තමයි රබන් ගහන්නේ. ඒක ඇදිලා හිටින්නේ නැහැ පිටිය එල්ලලා තියෙනකොට ඒකට ගැහුවට රබන් පද ගහන්න බෑ. ඒ වගේ අපේ හිතේ තියෙන කයේ තියෙන වේදනාවල් දැනෙන්න පටන් අරගන්නේ සතිය පිහිටියාට පස්සේ තමයි. ඉතින් ඒ නිසා මේ සතිය භාවනා කියමුකෝ පිහිටියට පස්සේ වේදනාව දැනෙන එක සතියට ආනිසංශයක්. සතිය ප්‍රයෝජනයක්. ඒක සතියට කරදරයක් හෝ අරියාදුවක් නෙවෙයි. ඒක නිසා කයට ඇති වෙන මේ වේදනාවල් භාවනාවෙන් ආපු ප්‍රතිඵලයක්. සතියට ලැබිච්ච ප්‍රතිඵලයක් කියලා හිතාගෙන කටයුතු කරන්න. එතකොට තමයි තේරෙන පටන් අරගනි. ඒක පශ්චාත්තාපයට කාරණානේ උනන්දුර කාරණාවක් වෙනවා. එතකොට මේ වේදනාවල් වගේම තමයි ඔය එන නිදිමතත් අපිට වෙනද නිදිමත එනකොට අපිට ඒ වගේ මොකද්ද වෙන්නේ කියලා දැනුමක් නැහැ. සතියෙන් ඉනකොට පේන්න පටන් අර ගන්නවා. හිතට බාහිරින් එන අරමුණු අඩු වෙච්ච ගමන් හිත නිදිමත වෙන්න පටන් ගන්නවා. අරමුණු තීන තාක්කල් අවදි වෙනවයි කියලා කියන්නේ රාගෙ වැඩි වෙනවා. නිදිමත එනවයි කියලා කියන්නේ රාගේ ඒ තරම් ඉක්මනටම නැති වෙනවා. ඒ කියන්නේ භාවනා කරනකොට මම ඊ කියුවා විරාගානුපස්සනාව කියලා අට්ඨාරස විපස්සනාවේ යටතේ එක කොටසක් තියෙනවා. භාවනා කරනකොට එපා වීම මත වෙනවා. කම්මැලිකම මත වෙනවා. නිදිමත මත වෙනවා. වේදනා මත වෙනවා. එතකොට දන්නේ නැති කෙනා උපදේශ ලැබිච්ච කෙනා සලුවක සාදාලා නැගිටලා යනවා. දන්න කෙනා දැනගන්නවා මේ වේදනාව එන්නේ මේ නිදිමත එන්නේ භාවනාව සතිය පිහිටපු නිසා. ඒ තරමටම රාගේ දැන් අයින් වෙලා විරාගේ වෙලා ඒක අපි කියවන්නේ නිදිමත කියලා. කම්මැලිකම කියලා. නීරසකම කියලා. ඒක නිසා අපේ ලොකු සංහසය අපිට කියන්නේ මේ නිදිමතට ලෑස්තිලා යන්න. එතකොට නිදිමත එනකොට උනන්දුවක් ඇති කරගන්න. එනිසා මේ වේදනාව සහ නිදිමත කියන්නේ දෙකම භාවනා කරන අයට ලැබිච්ච ලාභයක් විදිහට ගන්නවා මිසක්කා. භාවනාට එන අරියාදුවක් විදිහට ගන්න එපා. ආන්නේ විදිහට බල්ලා කරන්න. එතකොට Tamanට වෙනසක් දක් ගන්න පුළුවන්. මම හිතන්නේ තව කොටසක් කියුණා මේ භාවනාවට පෙළඹෙන්නේ නැත්තේයි කියලා. ඒක තමයි මම කියේ කර්ම ශක්තියක් තියෙන කියලා. ඇමරිකාවේ කරපු පරිශ්‍රණයකින් ඒගොල්ලෝ දැනගෙන තියෙනවා ස්නායු ශල්‍ය ස්නායු වෛද්‍ය පරිශ්‍රණයකින් ලෝකේ තියෙන ඔක්කොම රෝගවලට සියලු මානසික අසහන වලට උත්තරේ සතිය. නිකන් දෙන්නේ. ඒ වුණත් ඇයි මිනිස්සු නොකරන්නේ කියලා. සියලුම රෝගවලට මොකද මේ ඉස්සලා ඉස්ලාම හිතුවේ පීනස රෝගයයි හැමේ රෝගයි විතරයි මානසික කොටසක් තියෙනවා. දැන් බලනකොට ඔක්කොම සයිකෝසොමැටික්. අපිට එන හැම කායික රෝගයක්ම මනස තරක් වෙච්චාම වෙන එකක්. ඒක නිසා මේ සියලු රෝග වලට උත්තරේ වෙන සතිය නිකන් දෙද්දී ඇයි මිනිස්සු ගන්න නැත්තේ? ඒ මිනිස්සුගේ ඥානගත දෝෂයක්ද? බුද්ධ ආගමට බණ කර්ම දෝෂයක්ද? ඒක කියන්න බෑ. ඒකයි මම කිව්වේ සතියේ මුලින් කර්මය බලපාන. පස්සේ තමයි සතිය හරහා කර්ම නැති කරන්න පුළුවන්. ඒ නිසා මේ මුරන් පණ්ඩිත ශාන්සි ගාවට අපි යනවා අවුරුද්දකට සැරයක් විතර. ඒ ගියාට පස්සේ ඒ ස්වාමීන් වහන්සේ පරිවර්තක කෙනෙක් ලහරහවෝ කියනවා. අනේ අපි එකම පවුලේදී අපි ඔක්කොම මිනිස්සුයෝනේ. ඉස්ලාම කියන අපි ඔක්කොම සත්තුනේ. පණ තියෙනවනේ ඒ නිසා අපි එක පවුලේ. ඒකෙත් අපි මිනිස්සුයෝනේ. අපි එකම පවුලේ. ඒකෙත් අපි ආසියා කරේනේ. අපි එකම පවුලේ. ඒකෙම අපි බුද්ධ ආගමේනේ. අපි එකම පවුලේ. ඒකෙත් අපි ඔක්කොම තේරවාද කට්ටියනේ. අපි එකම පවුල. දැන් තේරවාද කී දෙනාද බුද්ධ අහංකාරයෝ ඉන්නේ ලංකාවේ ලෝකේ. 103ක් අක්කයි. අපි අයිතිලා තියෙන සුළුතරේට. ඒ 103ෙමුත් භාවනා කරන්න 100ට කියේ. ඒකෙම 103ක් භාවනා කරන්න. ඒෂා මේ සුළුතරේට අහුවීම වෙනුවට අපිට ඕන කරලා තියෙන්නේ බහුතරේට අහුවෙලා ජනප්‍රිය වෙලා රැල්ලට අහුවෙලා රැල්ලට වැටෙන්න. ඒ නිසා දැන් අපි අහුවෙලා තියෙන සුළුතරයට කියලා දන්නවනම් එපා වීමෙන්නේ ඒකයි කියලා දන්නවනම් ඒක නා ඒකම උපමානයක් කරගන්නවා අපි යන පිළිච්චේ මහා සෙනගක් නැහැ බුද්ධ ආදී උත්තරමන් වහන්සේලා තමයි ඉන්නේ සෙනගෙට අහු වුණා නම් ජනප්‍රිය වුණා නම් ඒ නයිති අය කොට ගන්න බෑ කාටවත් එනිසා මට හිත යන්නේ නැති එක සාධාරණයි මොකද අපිට තියෙන හැම එකකින්ම අපිට මේ ගණයා කෙරේ බැඳිච්ච කුලයා කෙරේ බැඳිච්ච දේවල් ඉගෙන ගන්න තියෙන්නේ. භාවනා කරන්න භාවනා කරන හුදේකලාව විවේකය ඇතුළත පිරිච්ච ගතිය විශ්‍රාම. ඒ නිසා අපි හොයන්නේ ජනප්‍රියතාව වෙන ලාභ නම් සත්කාර නම් සම්මාන නම් සිලෝකන භාවනා එක ලැබෙන්නේ නැහැ. අරක ලැබුණත් පරාදයි නොලැබුණත් පරාදයි. මේක එහෙම නෙවෙයි හුදේකලාව විවේකය ඒ විශ්‍රාමය ලැබුණොත් අපි සියලු සම්පත් ලැබුණාට වැඩිය පිරිච්ච ගතියකට එනවා. ඉතින් පොඩි ස්වාමීන් වහන්සේලාට තාම ඒක තේරෙන්නේ නැහැ. ඒක පිළිබඳව අපි එච්චර කලබල වෙන්න හොඳ නැහැ. ඔය වයසේදී මේ නිර්මාණශීලීත්වය ප්‍රගතිය අධ්‍යාපන ඉදිරියට යන ගතිය තියෙනවා. නමුත් හොඳට මතක තියාගන්න ඔය ඔක්කොම ලැබපු විනිසක් අපි. මෙතන ඉන්න ඉන්න වැඩි හිටියෝ එක් එක්ක සතුටින් නැහැ. ඉන්නවනම් උඩ පැනලා කියන්න බෑනේ මම ඉන්නේ ඔක්කොම අංග සම්පූර්ණ සතුටින් කියලා එක එකක් කරනවා. ඒ සවතෙන් ගියාට පස්සෙත් උතර තමයි යන්නේ. ඒ මම විතපුරේ ඉන්නකොට ආව කම්පියුටර් කම්පැනි එක 15ක් විතර රස්සාව කරා. එමෙ සමා වෙන ප්‍රතිශ්‍රමදානයකට. ඉතින් මම පොඩ්ඩක් කියලා කතා කරා. ඉතින් එච්චර දුර ඇවිල්ලා ශ්‍රමදානය කරන නිසා කතා කරා. ඊට පස්සේ මම ඕගොල්ලෝ දැන් මේ ශ්‍රමදානය නෙවෙයි රැකියාව කරන්නේ මොන වගේ දෙයක් බලාපොරොත්තුද? ප්‍රොමෝෂන් එක. ඒ කියන්නේ රැකියාවේ ඊගාව දියුණුවක් කියලා. ඊට පස්සේ මම ගාව දැන් ඔයගොල්ලෝ ඉන්න තැන මොකද්ද බලාපොරොත්තු ප්‍රොමෝෂන් එක මොකද්ද? ඊට පස්සේ අපි සාමාන්‍යයෙන් මේ මේ මට්ටමේ ඉන්නේ ප්‍රොමෝෂන් එක කියන්නේ මේකයි. ඊට මම ප්‍රොමෝෂන් ලැබපු කෙනෙක් මෙතන නැද්ද කියලා අහලා සීටියයි කියලා. මම ඔයත් වගේ මහන්සිලා ප්‍රොමෝෂන් එකත් යෝ. ගත්තට පස්සේ ජොලියක් තියනද නෑ ස්වාමීන් වහන්සේ. අතනමයි. ප්‍රොමෝෂන් එක ගත්තට පස්සේ ලබන්න ඉස්සලා නම් බොහොම ලොකු ෆයිට් එකක් දෙනවා. ලැබුවට පස්සෙත් ඒ තරමයි. මොකද තවත් එකක් තියෙනවා. ඔව්. ඒකටත් ෆයිට් එකට ගන්න. ඔව්. මම කිව්වා ඒකත් හමුනාට පස්සේ ඔතනම. ඉතින් ඒක නිසා මම කිව්වා කල්පනා කරන්න දැනට ලැබිලා තියෙන එක සාමාන්‍ය කෙනෙකුට හම්බ වෙන්නේ නැති විදිහේ ඉහළ මට්ටමේ රස්සාවක්. ඒකේ ඊගාවෙකට යන්න වලිගය අපාගෙන නටන. අමුණට පස්සේ අර ආතතිය. ඉතින් ඒක පොඩි අයට දැම්ම කියලා දෙන්න හොඳ නැහැ. එතකොට ওই පිටිවෙනේ කටපාඩම් කරන එකවත් කරන්න ගන්න. දැන් හොඳට කටපාඩම් කරන්න. කටපාඩම් කරලා එන්න ඉස්සරහට. ඇවිල්ලා බලන්න ওই මට්ටමට ලබපු අය ඔය ඇත්තන්ගෙන් පන්තිවලම ඉන්නවා. ඒ අත්තන්ගේ තියෙනවද කියලා බලන්න. මම ඒ නිසා මන්දෝත්සාහය කරන්නේ උනන්දු කරවන්නේ. ඒ නිසා භාවනාදී ලාභ සත්කාර සම්මාන සිලෝක නැති වැඩවලට කවුරුවක්වත් කැමති යනවට කැමති නැහැ. දැන් මගේ සහෝදර සහෝදරයෝ එක්කෙනෙක්වත් කැමති වෙන්නේ නම් මම පැවිදි වෙනවා. මොකද ඒගොල්ලෝ දන්නවනේ ওই ක්‍රමෙට ගියාට කවදාකවත් ලාභ සත්කාර සම්මාන සිලෝක හම්බ වෙන්නේ නැහැ. ඉතින් ඒගොල්ලන්ට ඕන කරලා තියෙන වෙන මොකක්ද ඒක? ඒ ඒ සහෝදරයෙක්ම තමයි කතා කරන්නේ. මන් නෑ කියන්නේ නෑ. මම දන්නවා ඔය කඹුර කඹුර ඉන්නවට වැඩිය තමන්ගේ වැඩක් කරගන්න එක ලාභයි කියලා මං අද හරි ජොලියේ හරිම සන්තෝෂෙන් ඉන්නේ. ඒක නිසා භාවනාවට පෙළඹෙන්නේ නැති එකම තමයි අපි භාවනා කරන්න කාරණා. ඒ කියන්නේ කවුරු හරි ජනප්‍රිය දෙයට ඇදලා ගියා නම් ඒක ඇබ්බැහියක් විතරයි. ඊට පස්සේ මිනිස්සු ගොඩගන්න ඒ ඕනම ලෝකේ ඕනම විශේෂ ජනප්‍රිය වෙච්ච කෙනෙක්ගේ චරිත කතාව කියවලා බලන්න. මේ මිනිසුන්ට කිසිම පාලනයක් නැහැ ඊට පස්සේ. ඒගොල්ල හරියට මේ මානුවර බැවට පොරි ටිකක් දැම්මා වගේ. එහෙම මාළුව ගහනවා මෙහෙම මාළුව ගහන කච කච කච කච ගහනවා පොරි වලට මොකද උනේ හොයාගන්න බැරි වෙනවා. ඒ නිසා තමන්ගේ විවේකය උදකලාව විශ්‍රාමේ ඇතුළත පිරිච්ච ගතිය වගේ දෙයක් තමයි භාවනාවේ දෙන්නේ. ඒක මේ ජන විඥානය තුලින් අගේ වෙන්නේ නැහැ. ඒක නිසා කම්මසගතා ඥාන සම්මාදිට්ඨියවත් සම්මාදිට්ඨිය වල තියෙන අඩුම සම්මාදිට්ඨිය කම්මස්සකතා ඥාන සම්මාදිට්ඨියවත් කවදාකවත් ලෝකේ ජනප්‍රිය වෙන්නේ නැහැ. වැඩිතරයකට තේරෙන්නේ නැහැ. වැඩිතරයක් අගය කරන්නේ නැහැ. ඒක ඒක සම්මතයක්. ඒ නිසා අපි බලමු අපි සුළුතරයට අහුවෙලා. ඒ සුළුතරේ විඳින මේ පිරිච්ච ගතිය ඇති කරගන්න එක තමයි මේකට අපිට මූල ධර්මානුකූලව දෙන්න තියෙන උත්තරේ. ආයතන මේ අපේ පිරිවෙනේ අපේ ස්වාමීන් වහන්සේට ස්තුතිවන්ත වෙනවා. පොඩි අයගෙන් මේ ප්‍රශ්න ලබා ගැනීමේදී පාවිච්චි කළ තියෙන උපක්‍රමය බොහොම හොඳයි. කවුද ප්‍රශ්න කරන්න කියලා දන්නේ නැහැ. කොළ කැලක ලියලා දෙන්නේ. ස්වාමීන් වහන්සේ වැඩිහිටියෙක් වශයෙන් ඉදිරිපත් වෙනවා. අපි මේ ප්‍රශ්න ගියන්ගේ ප්‍රශ්න වලත් කවුද ලියන්නේ කියලා දන්නේ නැහැ. ඒ නිසා ඉදිරියටත් මේ වගේ මේ ඇති කරගත්ත මොකද්ද කියන්නේ? අපේ දේවතාවරහා පොඩි ස්වාමීන් වහන්සේලාට තව භාවනා කරන්න ධෛර්යවත් වේවා ධෛර්යවත් වෙලා ඇති වෙන ප්‍රශ්න තියෙනවා නම් කරුණාකරලා ඉදිරිපත් කරන්නයි කියලා මම සාදර වෙලා අපි යනවා ගිහියත් ඉදිරිපත් කරපු ප්‍රශ්න වලට ගරු ස්වාමීන් වහන්සේ අද මේ ගිහි භාවනා යෝගින්ගින් ප්‍රශ්න තුනක් ලැබිලා තියෙනවා දෙකක් භාවනා අධ්‍යක්ීම් සම්බන්ධයෙන් ප්‍රශ්න එක ප්‍රශ්නයක් තියෙනවා අද උදේ ධර්මදේශනාවෙන් මතුවෙච්ච ප්‍රශ්නයක් පළවෙනි ප්‍රශ්නය තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්ස ආනාපාන සති භාවනාව කරන වැඩි අවස්ථාවක භාවනා කාලය තුල උතුම් ශාන්ත භාවයේ භාවයක් අත්මිදිමි. එවැනි සමහර අවස්ථාවක එය යටපත් කර මාගේ දැනුවත් වීමක් පාලනයක් නොඇතිව එකපාරටම පෙර තිබුණාටත් වඩා පරම ශාන්ත භාවයක් වේගයෙන් මුළු කය පුරාම සිට හිස් මුදුන දක්වා වෙනස් වී හිස් මුදුන දක්වා පැතිර යයි. ඒ මොහොතේ හිත හිස පවතින ඉරියව්ව වුවද වේගවත්ව වෙනස් වී වෙනත් දෙසකට ඇදී යන අවස්ථා ඇත. කය තුල ඇති ශාන්තිය සමග කය කිඳා බසින්නා මෙන්ද සමහර විට මාකියා කෙනෙකු නොදැනෙන ලෙසට එය තුල විස්තර කළ නොහැකි අන්දමේ වේගයක් මෙන්ද එම වේගය විශ්වයට එකතු වී ඇදී ඇති බවක් දැනේ. කය සමහර විට සුළඟේ ඒමේ අත පාවෙන මල් පෙත්තක් මෙන් දැනේ. වර එක ආස්වාස ප්‍රස්වාසයේද නැවති සියල්ල එක තැන නැවති ඇති බවක් දැනේ. භාවනා කාලය තුල වරක් දෙවරක් මා දිස්වන තරමට සුදු දීප්තිමත් ආලෝකයක් ඇතිව ක්ෂණයකින් නැතිවන අවස්ථා ඇත. එක් භාවනා කාලයක් තුලදී මගේ කන් දෙකෙන් විශාල ශබ්දයක් පිපිරී එළියට ගිය අතර ඒ මොහොතේ භාවනාවෙන් මිදෙන්නට සිදුවිය. තවත් අවස්ථාවක මා විශ්වයේ කුඩා තිතක් මෙන් වූ අතර කිසිම දෙයක ස්පර්ශයක් නොවිය. වාඩි වීමටවත් අපහසුව මට ඊතා තද කොන්දේ වේදනාවක සිටි අවස්ථාවක හිතේ වීරිය මත භාවනාවට වාඩි වූ වෙමි. මුළු සිරුරම වරින් වර විදුලිසර වදිනාවක් මෙන් හිස් මුදුන දක්වා පැතුරුණි. විනාඩි 10ක් 15ක් තුලදී ක්‍රමක්‍රමයෙන් කයට ඖෂධයක් ලැබුණාක් මෙන් කඩින් කඩ සෞම්‍ය ලෙස වේදනාව දුරු වී ශාන්ත සුවයකට පත්විය. භාවනාවෙන් පසු කොන්දේ වේදනාව තිබුණු බවට සලකුණක්ද නැත. උතුම් සද්ධර්මයේ පිහිට ලබාගෙන කෙරෙන භාවනාවේ ඉදිරිය දැනුවත් කර ගැනීමට ඔබ වහන්සේගෙන් බලාපොරොත්තු වෙමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගීව දීර්ඝායු වේවා. මේක සාමාන්‍යයෙන් දල වශයෙන් කියන්නේ අපි සමස්තේ වටහා ගන්න උත්සාහ කරනවා. මම කියන තැන කුඤ්ඤ ගහගෙන අපි දැන් ලෝකේ කල්පනා කර ඉති. භාවනා කරනකොට ඒ කුඤ්ඤෙන් ගැලවිලා සමස්තයට යනවා. ඒක හරියට ගඟක් ගිහිල්ලා මෝදකට බී ගන්නවා. ඊට පස්සේ මොනක්වත් වෙනසක් වෙලා නැහැ. පෙට්‍රල් ටිකක් මේ පීරිසයක තිබ්බ එකක් වාෂ්පීකරණ වෙලා ගියා. ඒවට මොකුත් වෙලා නැහැ. ඒවා විසිරියාම විතරයි වෙන්නේ. සමස්තය තේරෙන්න පටන් ගන්නවා. සමස්තයට ගිය ගමන් අපිට නඩත්තු ප්‍රශ්නයක් එන්නේ. මම වෙලා පිටුවෙච්ච ගමන් නඩත්තු ප්‍රශ්නයක් වෙනවා. ඊට පස්සේ සමස්තයට ගිය ගමන් අසහනයක් නැහැ, ආතතියක් නැහැ. ආයේ පිටු වෙනවා. ආයේ සමස්තයට යනවා. හරියට මීමැසි පොදියක් වැස්ස වෙලාවට එකතු වෙනවා, පායන වෙලාවට විසිලා යනවා. ආයේ එකතු වෙනවා, ආයේ විසිලා යනවා. මුකුත් වෙන්නේ නැහැ මීමැසයි. අපි දැන් දන්නේ එකතු වෙලා ඉන්න පොදිය විතරයි. භාවනාදී මේක අනිකුත් ස්වභාවික දේවල් එක විසිරියන්න පටන් ගන්නවා. මේක අත්දකපු කෙනාට මරණය හෝ එහෙම නැත්නම් කය පිළිබඳ හෝ සම්පූර්ණ වෙනස් අත්දැකීමක් ගන්න පුළුවන්. ඉතින් ඒක අත්දැකලා තිබුණොත් වයසට යෑම හොඳට මුණ දෙන්න පුළුවන්. ලෙඩක් වීම මුණ දෙන්න පුළුවන්. මරණය මුණ දෙන්න පුළුවන්. අර පොදිය විතරක් දැක දැක ඉන්න කෙනාට මොනවා සිද්ධ වුණත් කලබලයක් නැති. ඉතින් මේක ලක්ෂ කෝටි වාරයක් මේ මැසි පොදිය ලියෙන්න අරින්න ආයෙකතු වෙන්නේ. පොදිය ලියෙන්න අරින්න ආයෙකතු වෙන්නේ. ආන්න ඒක වෙනකොට සමස්තේ සහ ඒකකේ කියන තැනැත්ත කියලා එකක් තියෙනවා. ඒ තැන ඇත්ත. භාවනා කරනකොට එහෙම තැනැත්තෙක් නැහැ. ඒක විසිරලා යනවා. ආයෙ මේක එකතු වෙනවා. ආයෙ විසිරලා යනවා. going to pieces without falling apart කියලා කියනවා. කෑලි කෑලි වලට යනවා. හැබැයි කඩලා වෙලා විසිරලා යන්නේ නැහැ. ආයෙ එකතු වෙනවා. ආයෙ ඕනෝක වෙන්න වෙන්න වෙන්න ලෝකේ අපේ මනුස්ස හිතක තියෙන ශක්තිය. එහෙම නැත්නම් ඒකට කියන්න පුළුවන් මනසීතක තියෙන සර්වඥතාවය. සියල්ල දන්න ගතිය තේරෙන පටන් ගන්නවා. ඒ නිසා මේ උනන්දු වෙලා තියෙන කොහොඳයි. මේක ලක්ෂ කෝටි වාරයක් වෙන්න හරින්න කියන එකයි කියන්නේ. ගරු ස්වාමීන් වහන්සේ ටිකක් දීර්ඝ ප්‍රශ්නයක් තියෙනවා. තෙරුවන් සරණයි ගරුතර ස්වාමින් වහන්සේ මගේ පර්යංක භාවනාවේ මූලික කමඨහන ගැන වනුයේ පිම්බීම හා හැකිලීමයි. පහුගිය වරක කමඨාන් සුද්ධ කිරීමේදී ලද උපදෙස් අනුව පිම්බීම හැකිලිම ඊතා සියුම් වී නොදෙනී යන අතර එවිට මතුවන තද ගති, සැහැල්ලු ගති, චලන ගති වරහන් ඇතුලේ දිනන ශරීරයේ යම් යම් ස්ථානවල වෙනස් වෙමින් ඇතිවන නැතිවන බව සතියෙන් නිරීක්ෂණය කෙලිමි. එමෙන්ම මතුවන ප්‍රකට අරමුණ ධාතු වශයෙන් මානසිකාර කෙලිමි. තද ගතිය පටවි ලෙසද පිම්බීම හැකිලීම් වායෝ ධාතු ලෙසද කෙල වැగిරෙන සුළු බව ආපෝ ලෙසද උණුසුම් සිසිල් ගති තේජෝ ධාතු ලෙසද මානසිකාර්ය කෙලෙමි. නැවත පිම්බීම හැකිලීම දැනීමද වායෝ ධාතු ලෙස මෙනෙහි කළෙමි. එම පිම්බීම හැකිලීම යම්කිසි යන්ත්‍රයකින් බැලුමකට හුලං හුලං ගසන්නක් ලෙසද අන්තිම ටික විතරක් කියන්න. ඔය වගේ එනකොට මට කම්පියුටර් කොහම එනකොට අන්තිම කෑල්ල ලියලා උත්තර දෙන්න නිකන්. දැන් තියෙන කොළ හතරක් කියවන්න තියෙනවා. අඩිකෝදයක් කරන මැනල ලකුණු දෙන එකයි කරන්නේ. කෙටියෙන් ලියන්න දන්නේ නැත්නම් අන්තිම කොළ සීතරක් කියවන්න. දිගට මේ වගේ මේ මුලින් කියපු ටික වගේ තමයි තියෙන්නේ. ඒක මට හිතා ගන්න පුළුවන්. ඊට පස්සේ මෙම සුළු මේ සුළු කාල වේලාවක් පවතී. නැවත පිම්බීම හැකිලිම සියුම් වී නොදැනී යයි. මෙය චක්‍රාකාරව සිදුවේ. මෙලෙද මෙලෙස ධාතු ස්වභාවය මනසිකාර කිරීමේදී ඇති වූ తත්වය භාවනාවට බාධාවක් යයි සිතා එය වෙනස් කිරීමට සුදුසුදුයි මා කෙරේ අනුකම්පාවෙන් පැහැදිලි කර දෙන මෙන් ඊතා ගෞරවයෙන් යුතුව ඉල්ලා සිටිමි ඔබ වහන්සේට මෙම සාසනික කටයුතු කරගෙන යාමට නිදුක් නිරෝගී සුව ප්‍රාර්ථනා කරමි මේ ධාතු මනසිකාරය තමයි සමස්තේ තේරුම් ගැනීමේ බාධාව ඇතුළතේ තිබ්බත් පටවි පටවිමයි, ඉතිරි එලි තිබ්බත් පටවි පටවිමයි. ඒ නිසා කුංචි රාහුල හාමුදුරණ බුදුරජාණන් වහන්සේ සඳහන් කළා තියෙනවා අජ්ජත් පටවි ධාතු, බහිද්ධා පටවි ධාතු, පටවි ධාතු රේවේතා. පටවි ධාතු වශයෙන් බැලුවත් මගේ කයේ තියෙන පටවි ධාතුව එළියේ තියෙන එකේ කිසි වෙනසක් නැහැ. ඒ නිසා පටවි ධාතු වශයෙන් තේරුම් ගන්න ගියාට පස්සේ මුළු විශ්වෙම තේරුම් ගන්නවා වෙනවා. ඒ නිසා කාට හරි අවශ්‍ය නම් මේ මම මාගේ කියන පටු සංකල්පන වලින් ගැලවිලා විශ්වයේ තේරුම් අරගන්න එයා කතා කරන්න සිද්ධ වෙන්නේ ධාතු මනසිකාරය. පඩවි ධාතු වපන් තද ගතිය මෙලෙක් ගතිය දැනේ. තේජෝ ධාතු වපන් උණුසුම් සීස ගතිය දැනේ. අන්න එකේ වැඩි වෙලා ඉඳ ඉඳ ඉඳ ඉඳ තේරෙනවා මේ ලෝක විශ්ව භාෂාවේ ගිහි ලියවිලා තියෙන ධාතු මනසිකාරය හරහා. ඒ නිසා දකින්න හැම දෙයක්ම ධාතු මනසිකාරය හරහා ලියන්න පටන් ගත්තොත් එතනින් තමයි සම්මුති ඥාන සහ පරමාර්ථ ඥාන අතර සීමාව තියෙන්නේ. ඒක නිසා ධාතු මනසිකාරය කරන්ඩ මම මාගේ හැඟීමෙන් එහාට යන්න වෙනවා. මම මාගේ හැඟීමෙන් කරන්න පුළුවන්. නැත්නම් එහා පැත්තට යන්න පුළුවන්. ඒ නිසා මේ ධාතු මනසිකාරය වළක්වන්න එපා. ඒකට හොඳට යන්න අරින්න. ගියාට පස්සේ සම්මුතිය සහ පරමාර්ථ මම සහ මම නොවේ කියන එක කිව ප්‍රකාශ කළ හැකි දේ සහ ප්‍රකාශ කළ නොහැකි දේ මේ විදිහට ලොකු වෙනසක් ඇති වෙනවා. ඒ නිසා මේක අඩා අඩා මේ කඩාකප්පල් කරන්න එපා. පුළුවන් තරම් ධාතු මනස්කාරට දෙන්න ඔක පරියංකේට සීමා කරන්න එපා. සක්මණේජිත් බලන්න එදිනෙදා වැඩවලුත් බලන්න. ගරු ස්වාමීන් වහන්සේ ඊළඟට තියෙන අද උදේ ධර්ම දේශනාවෙන් මතුවෙච්ච ප්‍රශ්නයක් ගෞරවනීය ස්වාමින් වහන්ස මීට දසවසරකට පෙර ඔබ වහන්සේ විසින් මෙම ස්ථානයේදී දේශනා කළ ධර්ම දේශනාවට සවන් දීමට හැකියවීම නිසා මා තුල වද දෙමින් තිබූ ප්‍රශ්නයකට බොහෝ දුරට විසඳුම් ලැබුණා. එනම් පාපය පාපය ලෙස දැක ගනිමින් සිටීම වැදගත් බව. ස්වාමින් වහන්ස මටද පර්යංක භාවනාවේදී මෙන්ම සාමාන්‍ය ජීවිතයේදීද සිතට දැගෙන නැගෙන පාපී සිතුවිලි හඳුනා ගන්න හැකියාව තිබුණත් ඒ සිතුවිලි ගැන සිත වද දෙනවා. ඒ එක්කම ඒවායින් මග මග මග හරින්න ඒ සිතුවිලි සමණය සඳහා බුදුන් වහන්සේ වදාලා බුදුන් වහන්සේ වදාළ දෑත් මෙනෙහි කිරීම කරනවා. උදාහරණයක් වශයෙන් ඊර්ෂ්‍යා ඊර්ෂ්‍යාවක් ආවොත් එකිනෙකාගේ කර්ම ශක්තිය වෙනස් බව මෙනෙහි කරනවා. මෙසේ මෙනෙහි කිරීම වලට යෑමට හදිසි නොවි ඒ සිතුවිලි දෙහා බලා ඉඳීමද කල යුත්තේ. ඇති වූවාක් මෙන් නැති වී යනතුරු. එයද විදර්ශනාව කියන්නේ. පහදා දෙන සේක්වා. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. ඊර්ෂ්‍යාව නම් අපිට ප්‍රශ්න තියෙන ඊර්ෂ්‍යා හිතක් ඇති වුණාට පස්සේ ඒ ඇති වෙච්ච ඊර්ෂ්‍යාව මමද මගේද මගේ ආත්මද කියලා බලන්න. ඊර්ෂ්‍යා වගේම මිනිසුන්ට උදව් කරන්න හැකියාවක් එනවා. තරහ වගේම ආසාවක් එනවා. එකක් අරගෙන අපි එකට මම මාගේ මාගේ ආත්මය කරගන්නවා. අනික ගොඩාක් එතකොට අපි අමතක කරලා ඒ වගේ මේ ඇති වෙච්ච ඊර්ෂ්‍යාවත් මේක මම මගේ මගේ ආත්මය කරගත්තොත් ඒකෙන් වද දෙනවා. ඒත් එක්ක ඇති වෙන ලක්ෂිකුත් එකක් හිතවිලි වගේ ඒක මම කරගන්න නැත්නම් මගේ කරගන්න නැත්නම් මගේ ආත්මේ කරගත්ත නැත්නම් ඒක යනවා ඉතින් එක්කෙනෙක් ඊර්ෂ්‍යාවල් වෙනවා තව කෙනෙක් තරහවල් වෙනවා තව කෙනෙක් ද්වේෂය ආසාවල් වෙනවා පොඩි ඔක්කොගෙම සමානවයි ගලන්නේ තමන් අල්ලන දේ හැටියට තමන් කවුද කියලා මැවෙනවා ඒ නිසා නිතරම ඇතිවෙන ඊර්ෂ්‍යාව තියෙනවා නම් මතුවෙච්ච ඊර්ෂ්‍යාව මම නෙවෙයි මගේ නෙවෙයි මගේ ආත්මේ නෙවෙයි කියන අදහසෙන් ඊර්ෂ්‍යාත් එක වැඩි කතන්දර ගොතන්න යන්න එපා කරන්න කරන්න ඊර්ෂ්‍යාව වැඩි මේක ඊර්ෂ්‍යාව කියලා දැනගෙන මේක මමද මගේද මගේ ආත්මය මම නම් වෙන්න නම් ඒක හිතාමතා ගත් එකක් වෙන්න මේක ඉබේ පහළ වෙච්ච එකක් නම් මම නෙවෙයි කියන තියෙන අවස්ථාව වැඩි ඒ නිසා ඊර්ෂ්‍යාව මේ නරකක් වශයෙන් හෝ මොකක්වත් මෙනෙහි කරන්න එපා ඊර්ෂ්‍යා ඊර්ෂ්‍යා වශයෙන් දැනගෙන මේක මම කියා ගන්න තරම් මෝඩද කියලා බලන්න මේ කොහිද වෙන හිතවිලි රාශිය මම කියා ගන්න තරම් මොකද අපිට එන හිතවිලි 99%ක්ම මං හිතන දේවල් නෙවෙයි හිතෙන දේවල් ඇයි මේ අහකන්නයි කරේ දාගන්න නිසා ඊර්ෂ්‍යාන මතුවෙන හොඳට බලන්න බලලා මම නෙවෙයි කියන හැඟීමෙන් බැලුවොත් මං හිතනවා ඒක තමයි වඩා ලේසි වඩා සරල උත්තරේ වෙන්නේ අද දිනේ සාකච්ඡාව සඳහා ඉදිරිපත් වෙලා තියෙන ප්‍රශ්නේ පමණයි ගරු ස්වාමීන් වහන්සේ එතකොට කීයද වෙලාවද දැන් 4:37 විතර වෙලා තියෙනවා අපි හම්බුනේ. ඒක නිසා අපිට පහට ධර්ම දේශනා. පහට ධර්ම දේශනා තියෙන නිසා අපි මෙතනින් අපේ ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙල සහ කවි මඩුව સમાપ્ત කරනවා. මම අපේ පිටුවෙනේ ස්වාමීන් වහන්සේටත් සතිපාසලේ සති කණ්ඩායමකටත් නායක ස්වාමීන් ඉල්ලා සිටිනවා. පුළු පුළුවන් වෙලාවට අපිට මේ පුංචි ස්වාමීන් වහන්සේලා වඩම්මලා අපේ සභාවට තෙදක් කරන් දෙන්න ප්‍රශ්න තියෙනවා නම් ඒවට සාදර වෙන්න හැකි ප්‍රමාණයෙන් අර සතිපාසල පොත පිළිබඳව එක කවි පෙළක්ක් තියාගෙන අපි පොඩ්ඩක් ෆයිට් එකක් දෙමු ගියොත් එක්ක කවි ලියලා. පොඩි ආමද කවුරු හරි කැමතිද කවි ටික ලියන්නේ? ඉන්නවනේ කවි ලියන කට්ටිය. ඒ නිසා අර අමුණු අඟුණු අමුණු කොලේ අමුණු කොලේ මැදවච්චේ ස්වාමීන් වහන්සේලා මේ කවි ටික කියවන්න. එතකොට තේරෙයි පොඩි ආමද කෙනෙකුට කරන්න පුළුවන් විප්ලවීය කැහැටි. ඒ නිසා අපි ආර්දනා කරන පොඩි ස්වාමීන් වහන්සේට මේක උපවත් කරන්න ඕනේ. සිළු දෙනාටම තෙරුවන් සරණයි. අපි සුපුරුදු පරිදි ගාථා කියලා ස්වාමින් වහන්සේ වන්දනා කරමු. ඕකාස අහං වන්දාමි බන්තේ සුවපත්වෙත්තා මයා කතම් පුඤ්ඤං සාමිනා අනුමෝදි තබ්බං සාදු සාදු අනුමෝදාමි සාමිනා කතම් පුඤ්ඤං මයිහං දාතබ්බං සාදු අනුමෝදි තබ්බං සාදු සාදු අනුමෝදාමි ඕකාස ద్వාරත්‍රයේන කතං සබ්බං අච්චයන් කමතමේ බන්ති කමාමි කමිතබ්බං සාදු ඕකාස කමාමි බන්ති දුතියම්පි ඕකාස කමාමි බන්ති තතියම්පි ඕකාස කමාමි බන්ති සෝපත්ත්වා සෝපත්ත්වා සෝපත්ත්වා